නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානා සති භාවනාවේ කමඨහන් දේශනාව. අද අපි කමඨාණක් වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව ආස්වාස ප්‍රාස්වාස දිග උස්ම වශයෙන් කෙටි උස්ම වශයෙන් භාවනාවක් වශයෙන් කමඨාණක් වශයෙන් වඩන භාවනා යෝගියා මේ භාවනා කමඨාන තුලින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය එයාට වැටහෙන්නේ කොහොමද කියන එක තමයි අද අපගේ විශේෂ අවධානම ආස්වාසය ප්‍රාස්වාසය දිග උස්ම වශයෙන් කෙටි උස්ම වශයෙන් භාවනා කරන පුරුදු කරන භාවනා යෝගියා මේ කමඨාන දීර්ඝව කරගෙන යනකොට මේ භාවනා යෝගියාට নানা ප්‍රකාර සිතිවිලි ඇති වෙනවා මේ සිතිවිලි ඇති වෙනකොට මේ භාවනා යෝගියාට පුරාණේ වෙච්ච දේවල් තැම්පතු වලින් අවදි වෙලා අසුවලා මට මේම කළා මම මෙච්චර විශ්වාස කළා ඒ පුද්ගලයා මට මේම ද්‍රෝහි වුණා අසුවලා මට නිନ୍ଦා කළා මගේ ජීවිතය විනාශ කළා මාගේ සතුට සාමය ප්‍රීතිය උදුරගත්තා මගේ දියුණුව විනාශ කළා කියලා පරණ තැම්පතු අපි තුලින් මතක් වෙලා මේ ආනාපාන සති භාවනාවේ දිග උස්ම කෙටි උස්ම කියන මේ භාවනාවට බාධා පැමිණිය ඇති. ඒ වගේම තමයි අනාගතේ මම මේ විදියට වඩනවා අනාගතේ මං 이르දි වඩලා මං 이르දියෙන් වැඩලා පින්ඩපාතේ කරලා ගොඩාක් කට්ටිය මට පෑදිලා ලක්ෂ ගණන් මිනිස්සු මට নমස්කාර කරනවා සාදුකාර දෙනවා මට ඕන තරම් බඩු මුට්ටු ගෙනල්ලා දෙලා පූජා කරලා මං ඉල්ලන ඉල්ලන හැමදේම දීලා ජාත්‍යන්තරව මං පූජනීය වස්තුවක් වෙනවයි කියලා එහෙම නැති දේවල් ඊටාගෙන වෙන්නේ නැති දේවල් පතාගෙන අනාගත ලෝක හදාගෙන එහෙම සිටිවිලි වලින් අපේ ආස්වාස ප්‍රාස්වාස තුල දිග උස්ම කෙටි උස්ම කියන භාවනාවට බාධා පැමිණිය හැකියි. වර්තමානයේ තුල මම මේ විදියට ඉන්නවා මේම කරනවා අසවල් විදියට ජීවත් වෙනවා ආවල් රාතන් වහන්සේගේ චරිතය ලෙස මං මං ජීවත් වෙලා පෙන්නනවායි කියලා වර්තමානයේ Tamanට නැති ප්‍රශ්න ඇති කරගෙන නැති මානසික ලෝක හදාගෙන ඒක නඩත්තු කරන්න ගින් ආස්වාස ප්‍රාස්වාස තුල දිග උස්ම කෙටි උස්ම කියන කමඨානට බාධා පැමිණිය හැකි. එනම් අතීත වර්තමාන අනාගත කියන කාල ප්‍රභේද තුන තුල විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා ගැටලු ඇති වෙලා මේ භාවනා යෝගියාට තේරෙනවා මේ කමඨාන වඩන්න දෙන්නෙම නෑ. කවුද අල්ලපු gedara මිනිස්සද නෑ මමමයි වඩන්න දෙන්නේ නැත්තේ. මමමයි මට විරුද්ධව කටයුතු කරන්නේ මගේ අතුරා මම වෙමි කියන ධර්මතාවය යට තේරෙනවා. එහෙනම් බාහිර තමයි මට ප්‍රශ්න තියෙන්නේ කියලා මම උදකලාව බලාපොරොත්තු වුණා. නිස්කලංක භාවයේ බලාපොරොත්තු වුණා. රක්ෂිතයක් බලාපොරොත්තු වුණා. මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක් බලාපොරොත්තු වුණා. හැබැයි ප්‍රශ්න කොහෙවත් තිබිලා නැහැ. මන් තුලයි තිබිලා තියෙන්නේ. මට විරුද්ධ වැඩකටයුතු කරලා තියන්නේ මමයි කියන එක මේ භාවනා යෝගියාට තේරුණාම <clears throat> මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන් මේ භාවනාව තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට තමන් කුමක්ද කරන්නේ මොනවද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා තමන්ට සිතවිලි පාළ වෙලා මේ සිතවිලිත් එක්ක පොරබදිනකොට කෙටි උස්ම දීර්ඝ උස්ම බවට පත් වෙනවා. දීර්ඝ උස්ම වඩා දීර්ඝ උස්ම බවට පත් වෙනවා. එනම් කෙටි උස්ම කියලා කියන්නේ සිත නිවුනාම නිෂ්කලංක භාවය තුල නොදැනී යන ස්වභාවයක් වාගේ උස්ම ගන්නකොට තමයි බොහොම සෑල්ලු සියුම් කෙටි උස්ම. උස්ම ධාරිතාව වැඩි වෙලා එක ආස්වාසයකට ගන්නා වූ ඒ ලීටර ප්‍රමාණය වැඩි වෙනවයි කියලා කියන්නේ උස්මේ ධාරිතාව වැඩි. එහෙනම් මේ ධාරිතාව අඩුවීම වැඩිවීම වෙන්නේ කොහොමද කියනකොට කාලයක් මේ කමඨාන වඩපු නිසා මේ භාවනා යෝගියාට පෑදිලිව පේනවා සිත කලබල වෙනකොට කන කලබල වෙනකොට ඇස කලබල වෙනකොට දිව කලබල වෙනකොට, කය කලබල වෙනකොට මේ උස්මේ ධාරිතාව වැඩි වෙනවා. ඒ වගේම ආයතන පා නිස්කලංක වුණාම විවේක වුණාම නිවුණාම මේ උස්ම වල ධාරිතාව ක්‍රමානුකූලව අඩු වෙලා උස්ම ගන්නවද පිට කරනවද කියන එකවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. උවමනාවෙන් අයියෙන් අරගෙන අයියෙන් පිටත් කළාම තමයි ආ දන්නේ නැහැ උස්ම වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය කියන ශ්වසන ක්‍රියාවලිය සිදුවෙනවා කියන එක යදන්නේ එතකොටයි. එනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන පයේ කැළඹිල්ල නිසා මේ ගනුදෙනුවේ ප්‍රමාණය වැඩි වෙනකොට මේ ආස්වාසය ප්‍රාස්වාසය කෙටි ආස්වාස ප්‍රාස්වාස දිග ආස්වාස ප්‍රාස්වාස වශයෙන් මේක වෙනස් වෙන බව පෑදිලිව වැටහෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය ප්‍රාස්වාසය කෙටි කරන්න ඕනේ කොහමද? දික් කරන්න ඕනේ කොහමද? එහෙනම් මේ ආයතන පයේම ක්‍රියාවලිය නවත්තන්න නවත්තන්න මේකේ දිග ප්‍රමාණය අඟලෙන් අඟල අඩු වෙලා බොම අතේ අල්ලට සීමා වෙච්ච වායු පින්ඩයක් වාගේ ඇතුළට එනවා ඇතුලෙන් යනවා එහෙනම් මේ ක්‍රියාවලියට තියෙන එකම විසඳුම මේ ආයතනවල තියෙන ක්‍රියාවලිය එම නැත්තම් ගනුදෙනුව අවම කිරීම එතකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස වල තියෙන ක්‍රියාවලියේ තියෙන වේගවත් භාවය ගනුදෙනුවේ දීර්ඝභාවය අඩු කරලා මේගොල්ලෝ නවත්තලා දාන්න නම් ආයතන අයේම ක්‍රියාවලිය නැවතුනොත් කර්මේ නවතිනවා. ඒ කියන්නේ උස්ම නවතිනවා. ඉපදීම නවතිනවා. එහෙනම් උස්ම කියලා කියන්නේ ජීවත් වෙනවා. එහෙනම් ඉපදීම නැවතෙන්න නම් භවේ නවත්තන්න නම් මේ ගනුදෙනුව නවත්තන්න ඕනේ. මේ ගනුදෙනුව නැවතුවොත් ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනවා. ඉපදීමක් අටගන්න ගනුදෙනුව තමයි කර්මය වෙලා ඉපදීමට හේතු වෙලා තියෙන්නේ ගනුදෙනුව නැවතුවොත් සියල්ල સમાප්තයි කියන සම්මා දෘෂ්ටියටපත් වෙනවා මේ භාවනා යෝගියාට මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ කිසිම විචිකිච්ඡාවක් නැහැ එයා සම්මා දෘෂ්ටිය තුල ඉඳගෙන ඒකාන්ත වශයෙන්ම ගනුදෙනුව නැවතුවොත් මේ දීර්ඝ එක පොඩ පොඩ කෙටි වෙලා කෙටි වෙලා අවම වෙලා නවතිනවා එහෙනම් ක්‍රියාවලිය නවත්තන ක්‍රමවේදය වටාගෙන මේ අවබෝධ ඥාණයටපත් වෙලා එයා සෝවාන් ආර්ය ඵලයටපත් වෙනවා එහෙනම් මේ අවබෝධය අපට එනකොට අපි සම්මා දෘෂ්ටියටපත් වෙනවා එහෙනම් දීර්ඝ උස්ම කෙටි උස්ම අතර තියෙන වෙනස එයා දකිනවා. පසුව මේ දීර්ඝ උස්ම කෙටි උස්ම තුල තවත් මොනවද මට අවබෝධ කරන්න තියෙන්නේ? මේ ගනුදෙනුව නවත්තන්නේ කොහොමද කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම Tamanට නොතේරෙන ධර්මතාවයක් මේකේ පවතිනවා ඇයි අපි මේ ලෝකේ ඇස පාවිච්චි කරලා ලස්සන රූපයක් දකිනකොට ඒ රූපය වටිනවනම් අපි ඒ රූපයට බැඳෙනවනම් බලාපොරොත්තු තියෙනවනම් අන්න දීර්ඝ කාලීනව අපගේ සිත ඒ තරංගයේ මත ඒ රූපයේ මත වර්ණයේ මත පවතිනවා අවංකවම භාවනා යෝගින් වශයෙන් අපි සිතලා බලන්නට ඕනේ අපගේ අදවතට අවංකව අපි මේ විදියට කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතයේ කෙටි කාලින කට්ටිය වැඩිපුර මතකේ හිටියද දීර්ඝ කාලින කට්ටිය වැඩිපුර මතකේ හිටියද කියලා බලනකොට දීර්ඝ කාලිනව අය පිළිබඳ මතකේ වැඩි. උදාහරණයක් වශයෙන් විවාහ වෙච්ච තාපසයෙක් ඉන්නවා නම් එයා අවුරුදු 25 30 40ක් තමන්ගේ භාර්යාවත් එක්ක ජීවත් වුණා නම් එයාට වැඩිපුරම තියෙන ලොකුම ප්‍රශ්නේ එයාව අමතක කරන එක. දවසට අඩුම තරමින් එක වතාවක්වත් එයා මතකෙට ඇවිල්ලා හායි බායි කියලා මොනාරි කතා කරලා සනීපෙන් ඉන්නවද තෙරුවන් සරණයි කියලා යනවා. හේතුව එයාගේ මතකයේ දවසට එක වතාවක්වත් ඇවිල්ලා නිකන් එබිලා බලලා යනවා. එහෙනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය මේ ඇස් වලට පේන රූප වැඩිපුර බැඳීමෙන් තිබුණාම ඒකේ ආයුෂ වැඩියි. කෙටියෙන් බැඳීම තිබුණාම ආයුෂ අඩුයි. එහෙනම් අපි බස් එක යම් කිසි කෙනෙක් මුණ ගැසුණා කතා බහ මොකවත් කෙරුවේ නැහැ. එහෙනම් එයාගේ මතකය එතනින් යනකම් විතරයි. පස්සේ මතක නැහැ. පහුවෙන්දට කොහොමවත් මතක නැහැ. හැබැයි බස් එකට ගොඩ වෙනකොට යම් කිසි කෙනෙක් දැකලා වචන කීපයක් කතා කළා නම් සමහරට දවස් දෙකක් තුනක් එයා මතක හිටින්න පුළුවන්. හොඳටම හිතවත් වුණා නම් එයා අවුරුද්දක් විතර මතක හිටින්න පුළුවන්. බැරි වෙලාවත් ඒ කතා කරපු කෙනා අපේ පවුලේ සමාජිකයෙක් වුණා නම් ජීවිත කාලෙම එයාගේ මතකය අපට අයින් කරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙනම් මේ தত্ত্বය මේ ඇසේ තියෙන බව මේ භාවනා යෝගියාට පේනවා. එහෙනම් අපි තැඹිලි ගස් 10ක් දැක්කාම තැඹිලි ගස් සාමාන්‍ය හැමදාම දකින්න දෙයක්. එහෙනම් ඒකේ ප්‍රශ්නේ නැහැ ඒක අමතක වෙනවා. හැබැයි බැරි වෙලාවත් ඒ තැඹිලි ගස් 10 තුල එක රන් තැඹිලි ගස් දැක්කොත් ඒ මතකයේ වැඩිපුර තියෙනවා. එහෙනම් ඒ ගා පිළිබඳ විශේෂ ඇල්මක් තියෙනවා. විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂ අවදානමක් තියෙනවා. එහෙනම් ඒක අමතක වෙන්නේ ඒ වගේ තමයි අපේ ඇස්වලට දරුවෝ දහස් ගණන් ලක්ෂ ගණන් පෙනිලා තියෙනවා අදටත් පේනවා. නමුත් අපේ දරුවා කවදාවත් මේ ඇස් වලින් යන්නේ නැහනේ. අමතක වෙන්නෙත් නැහනේ. දකින්න දකින්න මොහොතේ පරණ මතකයන් අවදි වෙමින් පවතිනවනේ. එහෙනම් මේක තුල තියෙන යථාර්ථය මොකද්ද කියලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ සෑම දර්ශනයක් තුලම රූපයක් තුලම කෙටි කාලීන පැවැත්මේ රූප දීර්ඝ කාලීන පැවැත්මේ රූප කියලා දෙකක් තියෙනවා. පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යෙක් දෙතුන් දාක් එක්ක එයා පාසල් අධ්‍යාපන කටයුතු කෙරුවත් ජීවිත කාලෙම යට දෙතුන් දා මතක් හිටින්නේ දෙන්නෙක්ෝ තුන්දෙනෙක්ෝ පස් දෙනෙක් හොඳටම මතක් හිටිනවා නංගන් ඇතුව ලිපි ලේඛන එක මතක් හිටිනවා ඒ කට්ටිය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි දීර්ඝ කාලින ඇසුර නිසා බලාපොරොත්තුව බැඳීම වටිනාකම නිසා ඒ මතකය අයින් වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණාව මේ භාවනා යෝගියාට වැටහෙනකොට සවන් දෙන දේ ලෝභ දේශ මොහ වලින් සවන් දෙනවා නම් ඒක තුල තියෙන ආසාව කැමැත්ත ඡන්දය වැඩි නම් ඒක විශාල වශයෙන් මේ කනේ පවතිනවා ඇයින දේ අලෝභ අධේශ අමෝහ වලින් ලෝකෝත්තර ඇවුම්කම් දෙනවා නම් ඒකට විශාල කැමැත්තක් තියෙනවා නම් සම්මා ඡන්දයක් තියෙනවා නම් ඒකේ පැවැත් වැඩි ජීවිත කාලෙම අවසාන උස්ම එළන තාක්කල් ඒ ධර්මය අපෙත් එක්ක ජීවත් වෙනවා. සෑම චර්යාවක් තුළින්ම ඒ ධර්මයේ නැවත නැවත මෙනෙහි වෙනවා. සී වෙනවා, ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ධර්මතාවයේ වටා ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ දීර්ඝ උස්ම කෙටි උස්ම කියලා කියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක් ඒක සාමාන්‍ය කෙනෙකුට විසඳන්න බෑ. හැබැයි මට මේක විසඳන ක්‍රමේ තේරුණා. කොහමද මේ ලෝකේ හැමදේම දැක්කා කියන තැනින් නවතින්න ඕනේ. ඒක දීර්ඝ කරන්න බෑ. වටිනාකම් දෙන්න බෑ. බලාපොරොත්තු දෙන්න බෑ. බැඳෙන්න බෑ. ඇලෙන්න බෑ. එහෙම වුණොත් ඒක දීර්ඝකාලීන රූපයක් බවට පත් වෙනවා. එතකොට මේ <clears throat> භාවනා යෝගියාට වැටෙනවා දාරුකීරිය මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කරපු කමඨානත් මේකමයි. දකින දේවල් තුල වටිනාකම වැඩි වෙනකොට දකින දේවල් තුල බැඳීම වැඩි වෙනකොට දැක්ක දේ දීර්ඝකාලිනව පවතිනවා ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා ඒ නිසා ජාති ජරා භව ඇති වෙනවා ඇයෙන දේ දීර්ඝකාලිනව මෙනෙහි කරනවා මේක තුල තියෙන ඇත්ත නැත්ත ගවේෂණය කරනවා බැනුමක්ද නින්දාවක්ද ප්‍රශංසාවක්ද මේවා සාකච්ඡා කරනවා ඒ නිසා කර්ම ඇදෙනවා ජාති ජරා භව දුක්ඛ ඇති වෙනවා එහෙනම් අපි කතා කරන වචන ද්වේෂයෙන් කතා කරනවා තරහා පරිමාණ්ඩ කතා කරනවා තරහා ඉවර වෙනකම් බයිනවා ඒ කියන්නේ දීර්ඝ කාලීනව ඒක පැවතිච්ච නිසා එයාට දීර්ඝකාලීනව කර්මයක් ගෙවන්න සිද්ධ වෙනවා. එන ඊතුවක්කාරකම් ආංකාරයේ උඩඟුවමත් අපි ක්‍රියා කරනකොට අපේ චරිත ගුණාංගවල අඩුපාඩු තියෙනකොට සෑම මොහොතක් තුළම අපි ඒ ආකාරයෙන් ඇසිරෙනකොට දන්නේම නැතුව අපේ චරිතය උඩඟු ආංකාර චරිතයක් වෙලා දන්නේම නැතුව ජාති ජරා භව ඉමිකම් කරන චරිතයක් බවට පත් වෙලා ඇයි අපි ලබාපු මිනිස්සුත් භවයේ මේ විදියට නොමඟ යන්නේ කියලා බලනකොට කමඨාණක් අරියට වඩලා නැහැ. කමඨාන වඩපු ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවකයෙක් අපට මුණ ගැහිලා නැහැ. උන්වහන්සේ අරියට මේකට උපදෙස් දීලා නැහැ. ඒ උපදෙස් අපට තේරිලා නැහැ. එහෙනම් මේ වගේ අඩුපාඩු නිසා අද ගොඩාක් සත්වයෝ මේ ලෝකේ නිවන් දකින්නට බැරිව දුක් විඳ විඳ සසරේ ඇවිදිනවා. එනම් මේ ආස්වාස ප්‍රාස්වාසය තුල දීර්ඝෝස්ම කෙටියෝස්ම කියන මේ කමඨාන වඩන මේ භාවනා යෝගියාට පෑදිලිව පේන උත්තරීතර ධර්මතාවයක් තමයි මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අය තුලම තමන් ගනුදෙනු කරන ගනුදෙනුවේ බලාපොරොත්තුව ඇලීම බැඳීම වටිනාකම දීර්ඝ වුණොත් මේකේ ආයුෂ දීර්ඝයි ඒක අපේ කන් වලින් ඇස් වලින් දිවෙන් යන්නේ නැහැ එහෙනම් අපි දේශනා කරපු ධර්ම දේශනාව ගොඩාක් ශ්‍රේෂ්ඨ එකක් නම් ජීවිතේ ඒකතරම් වටිනා දේශනාවක් නැත්තම් දිවේ ඒ දේශනාව පිළිබඳව තියෙන ඡන්දය වැඩි. ඒ වගේ දේශනා තව තවත් කියන්න උත්සාහ කරනවා. නමුත් ඒ දේශනාව තරම් මේක එන්නේ නැත්තම්, වටින් නැත්තම්, ප්‍රසාදේ නැත්තම් එයාගේ දේශනාව පිළිබඳව කලකිරෙනවා. ඇයි එදා මං එච්චර හොඳ දේශනාවක් කළා. ඒ දේශනාවේ මානසිකත්වය මට ඇදෙන්නේ ඒ චිත්ත ස්වභාවයට මංපත් වෙන්නේ ඒ අඩුව Tamanට තේරෙනවා. එනනම් මේ භාවනා යෝගියාට පෑදිලිව තේරෙන එකක් තමයි තමන්ගේ එක එක අරමුණු අරමුණු කරගෙන තමන්ගේ එක එක අදහස් සම්පූර්ණ කර ගැනීමට තමන් ක්‍රියා කරන්න පටන් ගත්තාම ඒ අදහස් සම්පූර්ණ වෙනකන් ක්‍රියා කරනවා නම් ඒක දීර්ඝකාලීන ක්‍රියාවක් නම් එයාගේ ඒ ක්‍රියාවේ තියෙන ආයුෂ වැඩි දීර්ඝයි ඒ වගේම බලාපොරොත්තු නැතුව කටයුතු කරනවා නම් සෑම මොහොතක් තුළම ඒ සිදුවෙන වර්තමානයට අනුව සුදුසු දේ කරලා ඒක අත්හරිනවා නම් එයාගේ චර්යාවෙන් නිර්මාණය වෙන ආයුෂ බොහොම කෙටියි. එනම් දීර්ඝ උස්ම කෙටි උස්ම කියන මේ කමඨාන වඩන භාවනා යෝගියාට පෑදිලිව තේරෙන කාරණාවක් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම දීර්ඝ උස්මහා කෙටි උස්ම කියන මේ ක්‍රියාවලිය පවතිනවා ඒ ඒ ආයතන වලට සාපේක්ෂව ඇසට සාපේක්ෂව දීර්ඝකාලිනව පවතින රූප කෙටිකාලිනව පවතින රූප කනට සාපේක්ෂව දීර්ඝකාලිනව මතක තියෙන ශබ්ද කෙටිකාලිනව මතක තියෙන ශබ්ද නාසයට සාපේක්ෂව වැඩිපුරම පැවතෙන ගඳ වැඩිපුර මතක තියෙන ගඳ සුවඳ කෙටියෙන් මතක තියෙන ගඳ සුවඳ දිවට සාපේක්ෂව හොඳම ධර්ම දේශනාව අවම ධර්ම දේශනාව. දිවට සාපේක්ෂව ප්‍රනීත රසවත්ම ආහාරය රසම නැති ආහාරය කියන මේ දීර්ඝ කාලිනව පවතින කෙටියෙන් පවතින ස්වභාවය පවතිනවා. කායික පොට්ටබ්බේ ගත්තාම මේ පොට්ටබ්බ ප්‍රසාදය තුලත් විශේෂ ඇඟීම් වලට වාල් වෙච්ච අවස්ථා, ගුටි වලට පත් වෙච්ච අවස්ථා, වේදනාව වලට පත් වෙච්ච අවස්ථා තියෙනවා නම් අපි කියනවා අනතුරක් වෙලා ආබාධයක් වෙලා අතකය පය කැඩිලා දීර්ඝ කාලීනව බේත් බැඳගෙන දුක් විඳගෙන මේ කයත් එක්ක විශාල කනගාටුවට වේදනාවකටපත් වුණා නම් අන්න ඒක මේ කයේ තියෙන දීර්ඝ කාලීනව මතකයන්. ඒ වගේම තමයි සෙනික සිදුවීම් තියෙන මේ මොහොතේ සිදුවෙලා අමතක වෙන දේවල් ඒවා කෙටි කාලීන මතකයන්. එහෙනම් අපේගේ කයට සමහර අවස්ථාවලදී සමහර දේවල් සිදු වෙනවා වැදෙනවා, ගැටෙනවා. නමුත් අපට අමතක වෙනවා. ඇයි ඒ ස්පර්ශයෙන් අපිට සාමාන්‍යයි. හැබැයි මැවුම් 10ක් විතර දාන්න තරම් ලොකු තුවාලයක් වෙලා අවුරුද්දක් විතර බේත් බඳලා බොහොම අමාරුවෙන් සනීප වුණා නම් ඒක දීර්ඝ කාලිනව මතකේ රැඳෙනවා. එහෙනම් මේ විදියට එකම කාරණාව නැවත නැවත මෙනෙහි කරනවා නම් පුරාණයේ සිදුවෙච්ච එකක් අනාගතයේ සිදුවෙන්න ඕනේ කියන එකක් වර්තමානයේ මේම සිදුවිය යුතුයි කියන එකක් මතක් වෙලා ඒක පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් සීන ලෝක මවතිනවා පවත්වනවා නම් අන්න ඒක දීර්ඝ කාලිනව පවතින සිතුවිල්ලක් ඒ වගේම සිතෙන බව දැනගෙන ඒ දැනගත්ත දේ තත්තරිනවා නම් ඒක කෙටි කාලිනව පවතින සිතවිල්ලක් අන්න මේ භාවනා යෝගියාට ආනාපාන සතිය තුල දීර්ඝ උස්ම කෙටි උස්ම කියන මේ ක්‍රියාවලිය මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලම පවතින බව තේරෙනවා මේ ආයතන අයතුලම පවතින මේ ක්‍රියාවලිය නිරෝධ කරන්නට ඕනේ එහෙම වුණොත් විතරයි නිවන් දකින්නේ ආස්වාසය ප්‍රාස්වාසය නැති කලාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ උස්ම ගන්න නැති සත්තු ඕනතරම් ඉන්නවනේ ගැඩවිල්ල පණුවන්ට නායක් නැහැ පෙනාල්ලක් නැහැ එහෙනම් ඒ පණුවන්ට මේ ප්‍රශ්නේ නෑනේ. ඒගොල්ලෝ rahat වෙන්න එපාය. ජඩවිල්ලෝ පණුව rahat වෙන බව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නෑ. එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුම මේ ආයතන හයේම තියෙන දීර්ඝ උස්ම ටික නැති කරන්න ඕනේ කෙටි කාලීන උස්ම බවට පත් කරන්න ඕනේ ඒ කෙටි කාලීන උස්මත් ප්‍රතිඵල රහිතක ටිකාලීන උස්ම කළොත් අන්න අවෝසි කර්ම එතකොටයි ඉපදීම නවත්තන්නේ මේ අවබෝධ ඥානය පාල වුණාම මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා සකු르දාගාමි ඥානයටපත් වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයාට දැන් අවබෝධය වැඩි සිතවිල්ල කාපු ගමන් එයා දන්නවා මේ සිතවිල්ල නැවත නැවත සීකලොත් ආයුෂ වැඩි ප්‍රශ්නේ දුරදිග යනවා දැක්කා ලස්සනයි මේක නැවත නැවත මතක් කරුවොත් ඒ රූපේ දැන් නැහැ ඒ රූපේ වෙන් වෙලා ගියා නමුත් රූපේ ඇතුළත නැවත නැවත මෙනෙහි වෙලා ප්‍රශ්නේ උඩුදුවනවා ආයුෂ වැඩි වෙනවා මේ අවබෝධයට පාළ වෙනවා ඒ වගේ තමයි Tamanට යම් කිසි දෙයක් ඇයෙනකොට මේ ඇයිච්ච දේ ඇහෙනකොට මෙයා දන්නවා මේක මතක් කරන්න ගියොත් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. ඇහෙනකොට මේක අත්හරින්නට ඕනේ. එහෙනම් මේ භාවනා යෝගියාට මේ අසකන දිවනාසය සමසිත පිළිබඳව ගැඹුරු ප්‍රඥා ඥානයක් පාළ වෙනවා වායෝ මට්ටමේ ඥානයක්. මොකද්ද මේ වායෝ මට්ටමේ ඥානය කියලා කියනකොට සිතවිල්ල එනකොට මේක අත්හරිනවා හේතුව මෙනෙහි කරුවොත් වැඩේ වැරදෙන බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් රාග සිතවිල්ලක් එනවා. ලස්සන කාන්තාවක්, තරුණ කාන්තාවක් අපගේ මන මානසික ලෝකයට ඇවිල්ලා ලස්සන දිනා වෙලා කතා කරනකොට අනේ මේ දසමාර සේනාවගෙන් එක්කෙනෙක් කාම ලෝකෙන් ඇවිල්ලා එහෙනම් අපේ තථාගතයන් වහන්සේ තමන්ගේ බෝසත් පාරමිතාව පුරන කාලේ නලංගනාව නැවිලා අඩ නිරුවතින් නටලා ඒ මාබෝසතාණන් වහන්සේගේ සිත කෙලසන්න උත්සාහ කරා භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතාවට බාධා ඇති කළා. ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පැමිණීම ප්‍රමාද කළා. නමුත් අපගේ සිදුවත්න මාබෝසතාණන් වහන්සේ ඒ සියලෝම මාරසේනා පරාජය කරලා උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පැමිණීම මේ ලෝකයට ඉක්මන් කරලා වසර 6ක කාලය තුලින් මේ ලෝකෙට බුදු කෙනෙක් අඳුන්වලා දුන්නා. එහෙනම් අපගේ ලෝකයේ තුලත් අපගේ මානසිකත්වයේ තුලත් මේ වගේ කාන්තාවන් ඇවිල්ලා අඩනිරුවතින් නටන්න පුළුවන්. নানা ප්‍රකාර ඉඟි පෙන්වන්න පුළුවන්. විවිධාකාර ඇසිරීම් වලින් අපේ ඉදිරියේ ඇසිරිලා පෙන්වන්න පුළුවන් මොකවත් නැහැ. නමුත් මේක මානසිකත්වයේ තුල මායාවේ නාට්‍යයක්. නමුත් ඒක ඇති වෙනකොටම ඇති වෙන බව දැනගත්ත ගමම අපි අන්න මාරයා ඇතුල් වුණා රාග මාර සේනාව ඇතුල් වෙලා දැන් මම විනාශ වෙනවා දැන් මගේ ජීවිතය රාග ජීවිතයක් බවට පත් වෙනවා රාග මාරයට ගොදුරු වෙනවායි කියලා දැනගෙන අත්හැරියොත් අන්න කෙටි කාලිනව එයා එකෙන් මිදුණා අනේ ලස්සනයි මෙයාගේ නැටුම් අනේ මේ රූපය ලස්සනයි කියලා වඩා වඩා යට ලං වෙන්න ගියොත් වඩා වඩා ගනුදෙනු කරන්න ගියොත් ඒක නැවත නැවත විනාඩි 10 15 පැය දෙක කියලා මෙනෙහි කරන්න ගියොත් දන්නේම නැතුව සෑම සෛලයක්ම රාගෙන් මත් වෙලා මුළු ਸਰවාංගෙම රාගෙන් පෙලිලා පෙඟිලා තෙමිලා රාග චරිතයක් බවට පත් වෙලා රාග මාර සේනාවට අපි ගොදුරු වෙලා ඒ මාර සේනාව ඉදිරියේ අන්ත පරාජය බවට පත් වෙලා කාමයේ සුමිච්ඡාචාරා කියන සික්ඛාපදේ අපි තුලින් විනාශ වෙනවා ඒ විතරක් නෙමෙයි අබ්‍රහ්මචර්යා වේරමණී කියන සික්ඛාපදය බ්‍රහ්මචර්යාවේ ඉන්නවයි කියලා දීපු පොරොන්දුව කැඩිලා අපගේ ජීවිතය අපිරිසිදු වෙලා යනවා. මේ අවබෝධ ඥානය මේ උත්තමයාට පාලුණාම මෙයා දන්නවා සෑම සිටිවිල්ලක් තුලින්ම මාරයෙක් එනවා සෑම රූපයක් ගන්ධයක් රසයක් ඕජාවක් ස්පර්ශයක් තුලින්ම මාරයෙක් එනවා මේ මාරයාට අවු වෙලා බෑ මේ මාරයා මාව ආක්‍රමණය කරනවා මේ දේශයට බාරයන්ට එන්න දුන්නාම මේ දේශය සම්පූර්ණයෙන්ම මායя ඇවිල්ලා ගොදුරු කරලා මිනිසුන්ට নানা ප්‍රකාර දේවල් කියලා පෙන්නලා ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ පැත්තට වෙනස් කරගන්නවා ඒ කණ්ඩායම කරනකොටගෙන මේ දේශය කවදාරි දවසක විනාශ වෙන්න පුළුවන් එහෙනම් මේ බඹයක් විතර මේ උස තියෙන මේ මැටි බඳුන අපි නගරයක් වශයෙන් හිතමු මේ නගරය තුලට අනවශ්‍ය දෙයක් ඇතුල් කළාම මේ නගරය කවදාරි දවසක ඒක විනාශ වෙන්නේ නැන්ද? එහෙනම් කුම්භෝපමං කාය ඉමං තපෙත්වා නගරෝපමං චිත්ත ඉමං තපෙත්වා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තථාගත පණිවිඩයට අනුව මේ කය නගරයක් වැනිය මැටි බඳුනක් වැනිය ඇයි මේ සිත පවතින මේ කය නගරයක් එන ඇස කන දිව නාසය සමසිත කියන මේ දොරටු හයක් තියෙනවා මේ නගරයට ඇතුල් වෙන්න. එහෙනම් මේ නගරයට යම්කිසි අනවශ්‍ය දෙයක් ඇතුල් වුණොත් අර දොවාගත් කිරි වලට ගොම බිඳුවක් වැටුනාම සම්පූර්ණ කිරි ටික පිලුණු වෙලා යනවා ඒක අපිරිසිදු වෙලා යනවා පරිහරණයට නුසුදුසු වෙනවා වාගේ මේ නගරයට ඇසකන දිව නාසය සමසිතෙන් යම්කිසි මාරයක් ඇතුල් වුණා නම් ක්ලේශ ධර්මයක් ඇතුල් වුණා නම් මුළු නගරේම විනාශ වෙලා රාග චරිතයක්, වෛර චරිතයක්, ద్వේෂ චරිතයක්, මෝහ චරිතයක්, ලෝභ චරිතයක් බවට පත් වෙලා මුළු නගරේම සතර අපායට යන්න තරම් විනාශ වෙලා ගින්නෙන් දැවෙනවා. එහෙම තමයි ගොඩාක් රාජධානි විනාශ වෙලා තියෙන්නේ මේ ලෝකේ රජ්ජිරෝ කම්සපට වාල් වෙලා කාම ලෝකේ මත්ෙන්ඩ ගියාම ඉන්න කට්ටිය රාජ්‍ය ආක්‍රමණය කරගෙන රට විනාශ කරනවා. රජ්ජිරෝ ලෝභ වෙලා හැමදේම මංකොල්ල කාලා පෙට්ටගම් පුරවන්න යුද්ධ කරන්න පටන් ගත්තාම අන්න ඒ මිනිසුන්ට මේවා දරා ගන්න බැරිව රජතුමා විනාශ කරන්න විශාල යුද්ධ සේනාව අරගෙන ඇවිල්ලා රට ආක්‍රමණය කරනවා රජ්ජුරෝ පලා යනවා නැත්තම් මිය යනවා ඒ වගේම තමයි තියෙන රාජධානිය ඇති නිදා ගන්න අඩි 6ක් විතර උස තිබුණ ඉඩම් තිබුණාම ඇති කියලා අඩි දෙකක් විතර පළල දිග හයක් විතර තියෙන මේ පුංචි ප්‍රමාණයට සිත හදාගත්තාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ හැබැයි රජ්ජුරුවන්ගේ සිත මානසිකත්වයේ ඒම නැහැ. රටවල් 10ක් තිබුණත් මේක 15 කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා අනවශ්‍ය විදිහට ඉඩම් අල්ලන්න ගියාම Taman ඉඩනුත් නැති වෙනවා. එහෙනම් මේ తত্ত্বය Tamange මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් දකින්න පටන් ගත්තාම මේ භාවනා යෝගියට තවත් ඥානයක් පාළ වෙනවා මේ සෑම ගනුදෙනුවක්ම කෙටි උස්මයකින් පටන් අරගෙන තමයි දීර්ඝ උස්මයක් එන්නේ. එහෙනම් දීර්ඝ උස්මේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඵලයක්. මේක තුල තියෙන හේතුව තමයි කෙටි උස්මය. එහෙනම් හේතුව හදලා ඉන්න ඕනේ. කෙටි උස්ම පිළිබඳ අවධානම යොමු කරලා සෑම කෙටි උස්මයක් පිළිබඳව සියෙන් ඉන්නවා ඒකට දීර්ඝ උස්ම බවට පත් වෙන්න දෙන්නේ එහෙනම් පුංචි තුවාලයක් තියෙනකොට පුංචි තුවාල විතරයි. එහෙනම් පුංචි තුවාල තියෙන කෙනා කල්පනා කරනවා පුංචි තුවාල ප්‍රශ්නයක් නෑ. වේදනාව අඩුයි. ලොකු තුවාල වලට තමයි බේත් දාන්න ඕනේ කියලා ලොකු ලොකු තුවාල වලට බේත් බදිනවා පොඩි තුවාල වල නොසලකාරිනවා හැබැයි පොඩි තුවාල තමයි වන වෙලා ලොකු තුවාල බවට පත් වෙලා තියෙන්නේ එහෙනම් ලොකු තුවාල වලට බේත් බැන්දට වැඩක් නැහැ පොඩි තුවාලත් කාලයක් යනකොට ලොකු තුවාල බවට පත් වෙනවා මේ අවබෝධය එයාට එනවා මේ අවබෝධ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ ලෝකේ දීර්ඝ කාලිනව පවතිනවායි කියලා කියන්නෙම ඒක මාගේ මෝහය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මම මායාවට කොටු වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයන් මේ ලෝකයේ තියෙන හැමතැනම කෙටි ප්‍රශ්න. එක සිතවිල්ලක් යනවා ඒකට ලෝභය කියලා කියනවා ඒක මුදුන්පත් කරගන්නට සංවර්ධනය කරගන්නට වඩන්නට ගියාම ඒක දීර්ඝකාලීන ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ලෝභ සිතක්. එහෙම නැත්නම් ලෝභ කයක්, ලෝභ චරිතයක් බවට පත් වෙනවා. එහෙනම් ලෝභ සිතක් පාළ වෙන්නේ නිකන් නෙමෙයි බීජයක් වශයෙන් එක සිතක් ඇති වෙලා ඒ සිත නැවත නැවත මෙනෙහි වෙලා ධාරිතා වැඩි වෙලා ලෝභ අකුසල කර්මයකට ඒ සිත ඉමිකම් කියනවා එහෙනම් රාගසිතත් මේ විදියටයි ඇති වෙන්නේ. එක සිතෙවිල්ලක් ඇති වෙනවා. එක්කෝ කාගේ රූපයක් මතක් වෙනවා. කටහඬක් මතක් වෙනවා. නමක් මතක් වෙනවා. සිද්ධියක් මතක් වෙනවා. ඒක නැවත නැවත මතක් කරලා මේක පිළිකාවාගේ මුළු ਸਰවාංගේ පුරාම ඔඩුදුවලා රාගෙන් බලනවා, රාගෙන් ඇයෙනවා, රාගෙන් කතා කරනවා, රාගෙන් ඇසිරෙනවා. ආයතන අයම අර සිතවිල්ලට අනුව රාගෙන් පිරීලා මුළු ආයතන අයම අර ලෝභයට අනුව ලෝභයෙන් පිරීලා එක තරහා සිටවිල්ලක් ආවාම ඒ තරහා සිටවිල්ල නැවත නැවත ඉතනවා අසවලා මට ද්‍රෝහි වුණා මගේ විශ්වාසයේ බින්දා මම මෙච්චර බලාපොරොත්තුෙන් හිටියා විශ්වාස කළා මට මේ වගේ අතුරුකමක් කළයි කියලා අර අතුරුකම නැවත නැවත මෙනෙහි කරනකොට द्वේෂ සිතවිල්ල මේ සිතේ වැපිරිලා නැවත නැවත द्वේෂය මෙනෙහි වෙලා ක්‍රමක්‍රමී මේ द्वේෂය වර්ධනය වෙලා මුළු પરම්පරාම විනාශ කෙරුවත් සංසිඳෙන්නේ නැති මට්ටමට මා විශාල සාගරයක් වාගේ මේ द्वේෂය වැඩි වෙලා මුළු ਸਰවාංගය පුරාම द्वේෂය ඒ කට්ටියදී ආ මෙනෙහි කරනකොට තරහා යනවා දකින්නකොට තරහා යනවා ඒ වාගේ ඇදරුව තියෙන මොනාරි රූපයක් දැක්කාම ඒ තරහා යනවා ඒගොල්ල පිළිබඳ ඇයෙනකොට තරහා යනවා මුළු ජීවිත කාලයම ආයතන අයතුලින්ම තරාවෙන් තොර දෙයක් නැති මට්ටම ඇති වෙනවා. එනම් මේ භාවනා යෝගියාට වැටහෙන එක අවබෝධතා ඥානයක් තමයි මේ සියුම් සිටිවිලි හැම එකක්ම දීර්ඝකාලීනව සිටිවිලි බවට පත් වෙලා ඒක තමයි පටිච්ච සමුප්පාදයේ බවට පත් වෙලා තියෙන්නේ මේ තරම් ඉපදීමට හේතු හැදිලා තියෙන්නේ මේ කෙටි කාලින සිතුවිලි ලෝකේ කවදාවත් දීර්ඝ කාලින කර්ම මොකවත් නැහැ කෙටි කාලින කර්ම අපි විසින් දීර්ඝ කාලින කර්ම කරගත්තා අපගේ තියෙන අනාවබෝධය නිසා අපි මේ ප්‍රශ්න දීර්ඝ කාලින ප්‍රශ්න කරගත්තා ඇති වෙලා නැති වෙලා යන්න තිබිච්ච తত্ত্বය අපි දීර්ඝ කාලිනව පැවතිලා විශාල භවගානක උත්පත්තියට ඉමිකම් දුන්නා මේ අඩුව තේරුණාම මේ ලෝකේ පේන්නේ කෙටි රූප ඇයෙන්නේ කෙටි ශබ්ද දැනෙන්නේ කෙටි හැඟීම් එහෙනම් කතා කරන්නේ කෙටි වචන සිතිවිලි හැම එකක්ම කර්මයක් නිර්මාණය කරන්න බැරි තරම් කෙටි කර්ම ඒකට කියනවා අපි අවෝසි කර්ම කියලා. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මම දීර්ඝ උස්ම හත්තරිමි කෙටි උස්ම විතරක් ගනුදෙනු කරමි මේ ලෝකේ පවතින්නේ කෙටි උස්ම විතරයි දීර්ඝ උස්ම කරගත්තොත් දීර්ඝ කාලින පැවැත්මක් අදාගත්තොත් ඒ කාන්ත වශයෙන්ම මේ සංසාරයේ මට දුක් විඳින්න සිද්ධ වෙනවා. දුකට මට ඉමිකම් කියන්න සිද්ධ වෙනවා. එහෙනම් මා විසින් කළ යුතු හොඳම ක්‍රියාවලිය හැම එකක්ම කෙටියෙන් කෙටියෙන් යන්න හරින්න ඕනේ දීර්ඝව තියෙන දේත් කෙටි වෙලා යන්න හරින්න ඕනේ අනාගතේ ඇති වෙන්න තියෙන එක කෙටියෙන් ඇති වෙන්න හරින්න ඕනේ කියලා ත්‍රිකාලයේම කර්ම ඇති නොවන විදියට කෙටි ගනුදෙනු වලින් යවන්න ඒ අවබෝධ ඥාණයටපත් වෙනවා එයාට මොන හරි බැන්නාම නැවතකින් කතා කරනකොට හොඳට කතා කරනවා. ඇයි අර කමතක කරලා එයා ළඟ දීර්ඝ කාලින පැවැත්ම නැහැ. එහෙනම් මේ ඥාණයටපත් වෙච්ච කෙනා කවුද කියලා බලනකොට අනාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. එහෙනම් මේ උත්තමයන් වහන්සේ කිසිම මොතක කිසිම කෙනෙක් එක්ක දීර්ඝ කාලින පරිගැනීම් නැහැ. දීර්ඝ කාලින ගනුදෙනු නැහැ. කවුරු හරි ඇවිල්ලා හොඳට බැනලා බැනලා විනාඩි පහකින් ඇවිල්ලා අනේ අපේ හාමුදුරනේ මට සමා වෙන්න කියලා කිව්වම ඉනා වෙලා කියනවා මොකටද සමාව ගන්නෙ? ඇයි මං බැන්නේ? කාටද බැන්නේ? ඇයි ඔබ වහන්සිට මට ඇත්තට මටද බැන්නේ? මං හිතාගෙන හිටියේ මේ මට නෙමෙයි Tamanට Taman බනිනවා කියලා හේතුව මං ඒවා මොකවත් මගේ කරගත්තේ නැහැ. අන්න එතකොට තමයි යාට තේරෙන්නේ කොච්චර බැන්නා තමන් කරගත්තොත් විතරයි ඒක තමන්ගේ බැනුමක් වෙන්නේ. තමන්ගේ කරගත්තේ නැත්නම් මේ ලෝකේ කිසිම බැනුමක් තමන්ගේ වෙන්නේ නැහැ. එහෙනම් මෙයා විශාල අවබෝධයකින් ඉන්න බව තේරෙනවා. එහෙනම් කොච්චර රූප පෙනුණත් ඒ රූප තමන්ගේ කරගත්තොත් නේද මේක තුල මතකේ රැඳෙන්නේ. හැමදාම මතක් වෙන්නේ අවුරුදු ගණන් ගිහිල්ලා තමතක කරන්න බැරි වෙන්නේ ඇයි රූප තමන්ගේ කරගන්නේ පෙනිලා යන්න ඇරුණාම ඒක පෙනුණා පෙනිලා ගියා ඒක ඉවර වුණා එහෙනම් රූප මොකවත් මතකේ නැහැ අනාගතේ කවදාවත් රූප අපි තුලින් මතක් වෙන්නේත් නැහැ ඇයෙන ශබ්ද හැම එකක්ම හැයිලා යන්න අරින්න ඕනේ ඒක හැයෙන බව දැනගෙන ඒක මගේ කරගත්තාම අසුවලා මට නිନ୍ଦා කළා, අපාස කළා, ක්‍රෝස කළා, වෛර කළා කියන ඒ කර්මය අපි තුලින් පැවතිලා නිතර නිතර මතක් වෙලා සසරේ හැමදාම දුක් විඳින්න ඒක හේතුවක් වෙනවා. එහෙනම් මේ අනාගාමි උත්තමයාට මේ පාළ වෙච්ච අවබෝධ ඥානය තුලින් ආස්වාසය ප්‍රාස්වාසය දීර්ඝ උස්ම කෙටි උස්ම වශයෙන් කමඨාන වඩන මේ ආර්ය ශ්‍රාවකයාට පෑදිලිව පේන ප්‍රශ්නය තමයි මේ හැම දෙයක්ම ගනුදෙනු කරනවා ගනුදෙනුව කෙටියෙන් වෙනවා මා විසින් තමයි මේක ලොකු ප්‍රශ්න කරගන්නේ දීර්ඝකාලීන කර්ම කරගන්නේ සංසාරේ හැමදාම ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න ඒ අවශ්‍ය කටයුතු නිර්මාණය කරන්නේ මේක නවත්තන්නට ඕනේ මේක නවත්තලා විතරක් නෙමෙයි මේ හැම එකක්ම කෙටියෙන් ගනුදෙනු කරන්න ඕනේ කියන මේ අවබෝධ ඥානය තුල ඉන්න මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයාට තවත් අදාසක් පාළ වෙනවා තවත් වැඩක් කොහේ හරි තැනක පැටලිලා තියෙනවා තාම මන් නිදාස් වෙලා නැහැ මොනවද Tamanට වෙලා තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට මේ ආර්ය ශ්‍රාවකයාට හොඳටම පෑදිලිව පේනවා මේ ආර්ය ශ්‍රාවකයා කොච්චර ගනුදෙනු කරගෙන හිටියත් එයා කොච්චර නිස්කලංක ජීවිතයක් තුල නිරත වෙලා හිටියත් එයාට තේරෙනවා කෙටියෙන් හරි මේ ගනුදෙනුව සිද්ධ වෙමින් පවතිනවා එහෙනම් මේ ගනුදෙනුව කවදාවත් මට කෙටියෙන් නඩත්තු කරන්න බෑ දීර්ඝ කාලිනව නඩත්තු කරනකොට විශාල විඩාවක් මට ඇති වෙනවා මේ විඩාවෙන් මම නිදාස් වෙන්නට ඕනේ මේ කෙටි කාලීනව එහෙම නැත්නම් කෙටියෙන් ගනුදෙනු කරන මේ ගනුදෙනුවත් මම නවත්තන්න ඕනේ කියන ඒ ඥානය පාළ වෙනවා. මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා. Tamange මේ සිතවිලි තුල පවතින මේ ස්වභාවයට විසඳුම මොකද්ද කියලා බලනකොට අසකන දිවනාසය සමසිත කියන ආයතන අය පිළිබඳ අවබෝධයෙන් කල්පනාවෙන් පරීක්ෂණයට භාජනය කරලා බලනකොට මේ භාවනා යෝගියාට පේනවා මේක කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇස්වලට අනිවාර්යයෙන්ම මොනවරි එකක් පේනවා මොකවත් පේන්නේ නැති කරවලේ තියාම කරවල කියන කළු පාට හරියට පේනවා. එහෙනම් කන් වලට මොකවත් ඇෙන්නේ නැත්නම් කුරුල්ලන්ගේ ශබ්ද හෙනවා. වාතයේ ශබ්ද හැෙනවා, ගස්කොළන් වල චලනය හැෙනවා. එහෙනම් ගොඩාක් නිස්කලංක වෙලා කිසිම ශබ්දයක් නැති රින මට්ටමක තියෙන කුටියක ගෙයින් එම නැත්තම් පොළව යට ගොඩාක් රින මට්ටමින් තියෙන තැනක ගෙයින් බලනකොට අදවතේ ශබ්ද රතිඤ්ඤා ශබ්ද වාගේ ඇෙනවා නාඩි වල ශබ්ද කනට ගාන ශබ්ද වාගේ ඇෙනවා එච්චර ශබ්ද එහෙනම් ගොඩාක් නිස්කලංක වෙනකොට පෙනාලු හැකිලෙනවා පිම්බෙනවා උස්ම යනේන ශබ්ද අදවතේ ශබ්ද ජීරණ පද්ධතියේ කෑම පෙරලෙන ශබ්ද ආමාශයේ ගමන් කරන ශබ්ද වාතවල ශබ්ද මේ හැම එකක්ම මේ කායික තුල ගනුදෙනු කරනවා කියන එක වැටහෙනවා මේ වැටහීම එනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ගනුදෙනුව මට ජීවිතේ කවදාවත් නවත්තන්න බෑ නවත්තන්න මම දක්ෂ නැහැ. එහෙනම් මේ සෑම shabdයක්ම ගනුදෙනුවක්ම මගේ ජීවිත කාලය පුරාම සිදුවෙමින් පවතිනවා. එහෙනම් මා විසින් කුමක්ද කළ යුත්තේ? හැමදේම ඒ විදියට පේන්න දරිනවා, ඇයෙන්න දරිනවා, දැනෙන්න දරිනවා, ඇඟෙන්න දරිනවා, සිතෙන්න දරිනවා. එකකටවත් ගනුදෙනු කරන්නේ නැතුව හිටියොත් මේ කෙටි කාලීනව කරන මේ නඩත්තුව අත්හැරියොත් කෙටි කාලයේ මේව කරන්න ඕනේ පැවැත්මක් නැතුව කෙටියෙන් ඇති වෙලා කෙටියෙන් යන්න හරින්න ඕනේ කියන මේ නඩත්තුව නැවතුවොත් මේ ප්‍රශ්නේ ඉවර වෙනවයි කියලා පේන දේවල් පේන බව දැනගෙන 100න් හිටියොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා ඇයෙන දේවල් හැයෙන බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා දැනෙන දේවල් දැනෙන බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා ඇඟෙන දේවල් ඇඟෙන බව දැනගෙන සියෙන් සිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. සිතෙන දේවල් සිතන බව දැනගෙන සියෙන් සිටියාම මේ ප්‍රශ්නේ විසඳනවා කියන අවබෝධය ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙච්ච ගමන්ම මේ භාවනා යෝගියා කල්පනා කරනවා එනම් මාගේ විමුක්තියට නිර්වාණයට සුදුසුම කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය තුල දීර්ඝ උස්ම කෙටි උස්ම මත සිත පීඩා සිය පැවැත්වීම එහෙනම් පේනවනම් දිගටම පේනවනම් ඒක ඒ විදිහටම පේන්න අරිනවා ඒක පේන බව දැනගන්නේ නැහැ ඇයි ඒව දැනගෙන හොයන්න යන්නේ පේන බව විතරයි දන්නේ මේක දීර්ඝ කාලින මට පේන දෙයක් එහෙනම් මෙතන මොනවරි දෙයක් තියෙනවා ඇයි මේක මෙච්චර වෙලාවක් පේන්නේ මොනවද මට ඇඟෙන්නේ මේවා මොකවත් එයා කල්පනා කරන්නේ නැහැ එයාට ඒවා පිළිබඳව ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය නැහැ. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ට කරන්න තියෙන්නේ යමක් පේනවා නම් එයා ඒක පේන දිහා බලලා සන්තෝෂ වෙනවා මිසක් ඒක තුලින් මොකවත් ඇති කරගන්නේ නැහැ. මේ භාවනා යෝගියා මේ විදියට මේ හැම දෙයක්ම පේන බව දැනගෙන ඉන්නකොට එයාට එක අවබෝධ ඥානයක් මතුවෙනවා ඒක තමයි අරියත් මාර්ගයේ තියෙන ඥානය අරියත් මාර්ගයේ තියෙන්නේ නිර්වාණ ධර්මයේ තුලින් ඇතිවෙනා වූ ඥානය එහෙනම් මේ නිර්වාණ ඥාණයට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා දීර්ඝ කාලිනව පවතින දේවලුයි කෙටි කාලිනව පවතින දේවලුයි දීර්ඝ මතකයන් කෙටි මතකයන් දීර්ඝ පැවැත්ම කෙටි පැවැත්ම මේවා නවත්තන්න කෙටි කාලෙට වෙනස් කරන්න ඇදුවාට මම අලුතෙන් කර්මයක් හදලා තියෙනවා. ඇයි ඒ දේවල් වලට ඒ විදියට යන්න ඇරලා නැහැ. එහෙනම් Tamange මිදුලේ තියෙන පොල් ගා හැමදාම පේනවනම් හැමතිස්සෙම පේනවනම් දැන් මේක දීර්ඝ කාලිනව පේන එකක් නේද? දැන් මේක කෙටි කාලිනව කරන්න පොල් ගා කපලා අයින් කරන්න එපාය. එහෙනම් මුලත් එක්ක උදුරලා විසිකලා. දැන් මුලත් එක්ක උදුරලා විසිකලා කලින් මෙතන පොල් ගා තියෙනවා කියන මතකයේ දීර්ඝ කාලිනව තියෙනවා නම් දැන් ඒකත් උදුරලා විසි කරන්න එපාය. එහෙනම් භාවනා කරලා චිත්ත වීතිය වෙනස් කරලා ඒ මතකෙත් උදුරලා විසිකලා දැන් පේනවා නිස්කලංක පිරිසිදු භූමියක් තියෙනවා ගස් කොළන් නැති. මිදුලක් වාගේ පිරිසිදු භූමියක් තියෙනවා තනකොළවක් නැතුව. දැන් මේක දීර්ඝ කාලිනව පේනවනේ. දැන් මේක පේනවනම් ආයි ගස් කොළන් හිටවලා අර දීර්ඝ කාලිනක වෙනස් කරනවා. දැන් පේනවා ගස් කොළන් තියෙන මිදුලක් තියෙනවා. මේක දීර්ඝ කාලිනව පේනවා. ඇයි? ගස් කොළන් එක තියෙනේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ගස් කොළන් එක තියෙන මේ රූපය වෙනස් වෙන්නේ නැත්නම් ඒ රූපය දීර්ඝකාලීනව පේනවනම් දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ගස්කොලන් කැපුවාම ගස්කොලන් නැහැ කියන එක දීර්ඝකාලීනව පේනවා. ගස්කොලන් වැව්වාම ගස්කොලන් වැව්වයි කියන එක දීර්ඝකාලීනව පේනවා. එහෙනම් යම්කිසි කුටියක ඉන්නවනම් කුටියේ බිත්ති අතර වාලය වෙනස් වෙන්නේ නැත්නම් ඒක දීර්ඝකාලීනව පේනව නේද? එහෙනම් Tamange බඩු මුට්ටු දිහා බලනකොට පාත්‍රය දිහා බලනකොට පාත්‍රයේ සතියෙන් සතිය වෙනස් කරන්නේ නැත්නම් දීර්ඝකාලන පාවිච්චි කරනවා නම් පාත්‍රයේ ඇදරුව අපි දන්නවා. අපේ දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ අඳුනා ගන්නවා වාගේ පාත්‍රයේ ලක්ෂයක් එක්ක තිබුණත් අපි අපේ පාත්‍රය හරියටම ගන්නවා නම් ඒ කියන්නේ පාත්‍රය පිළිබඳ මතකයේ දැන් දීර්ඝකාලීන එකක් වෙලා නේද? අපේ සිවුර හඳනේ තවිකේ දීර්ඝකාලීන එකක් වෙලා නේද? එහෙනම් මේ විදියට ගත්තාම මේ චෛතසිකවල ඇසකන දිව නාසය සම කියන ආයතන පාතුල පවතින වන්නගන්ධ රස ඕජා කියන මේ සෑම එකක්ම දීර්ඝකාලීනව පවතින එකක් මේ හැම එකක්ම කෙටි කාලෙන් ඉවර වෙන්නේ අපි තමයි මේ කෙටි කාලෙන් ඉවර වෙනවයි කියලා එකක් ඉතාගෙන ඉන්නේ හැම දෙයක්ම දීර්ඝ කාලිනව පවතින බව මේ භාවනා යෝගියාට තේරුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේ ලෝකේ අපි දකින හැම රූපයක්ම දීර්ඝ කාලිනව පවතින එකක්මයි මේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ. එහෙනම් මේ දැක්ක රූපය තව ටිකෙන් අමතක වෙලා යනවනම් නැවත දකින්න නැත්තම් මිනිස්සේ කාන්තාවක් අපි දැක්කා ඒ කට්ටිය දහනේ දුන්නා ගියා. දැන් නැවත ඒ කට්ටිය පේන්නේ නැත්තම් මොකද්ද මේක තුල තියෙන දීර්ඝයති කියලා බැලුවාම පෙර භවයේ කර්මයක් නැත්තම් මේ භවයේ හමු වෙයිද? එහෙනම් දීර්ඝ කාලීනව ගනුදෙනුවක් තිබුණා කර්මානුරූපීව ඒ නිසා තමයි අද ඒ කට්ටිය අපට මුණ ගැවුනේ. එහෙනම් අද මේ භවයේ කලාතුරකින් කෙනෙක් දානයක් ගෙනාවා. හැබැයි එයා කලාතුරකින් ඇවිල්ලා දාන දීලා ගිය කෙටිපණිවිඩයක් නෙමෙයි. භව ගානක තිබිච්ච කර්මානුරූපී ගනුදෙනුවක් නිසා සසරේ භව දහස් ගණන් එයා අපේ පිටිපස්සේ මේ විදිහට ගනුදෙනු කරගෙන ආපු නිසා ආත්ම ලක්ෂයක විතර ගනුදෙනුවක් එයා තුළ අපි සම්බන්ධයෙන් තියෙන නිසා එයා මෙතනට ඇවිල්ලා දාන පූජා කරලා වැඳලා ගියා එහෙනම් ප්‍රශ්නය කෙටි කාලින එකක් නෙමෙයි දීර්ඝ කාලින එකක්. එහෙනම් මේ ලෝකේ අපට පේන දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් හැම දෙයක්ම අරන් බලනකොට අපි හිතනවා මේවා කෙටි කියලා, මේක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් කියලා. මේක මේ සංසාරයේ දීර්ඝ කාලයක් එක්ක අපෙත් එක්ක ගනුදෙනු කරමින් පවතින දේවල්, හැමදාම අපෙත් එක්ක පැමිණෙන දේවල්, මේ සෑම දෙයක්ම දීර්ඝ කාලින ප්‍රශ්න මේකේ මොකවත් කෙටි කාලින ප්‍රශ්න නැහැ. එහෙනම් සෑම දෙයක්ම කෙටියෙන් ඉවර වෙලා දීර්ඝයෙන් ඉවර වෙලා ඒක ඉවර වෙලා යන කාලෙට ඉවර වෙලා ගියාදෙන් බව කීයක් යනවද? ඒක ඒ විදිහටම ගියාදෙන් දීර්ඝ කාලිනේවා මම වෙනස් කරන්නෙත් නැහැ. කෙටි කාලිනේවා වෙනස් කරන්නෙත් නැහැ. කර්මානුරූපීව දීර්ඝව කෙටිව වෙන්න තියෙන දේ යහපත් ලෙස මම බාර ගන්නවා සෑම දුකක්ම මම සන්තෝෂයෙන් බාර ගන්නවා සෑම සන්තෝෂයක්ම මම සන්තෝෂයෙන් බාර ගන්නවා පේන සෑම රූපයක්ම මට සන්තෝසයි ඇහෙන සෑම ශබ්දයක්ම නාමයක්ම මට සන්තෝසයි දිවට ලැබෙන ඕනම රසයක් මට සන්තෝසයි මගේ කයට ලැබෙන සෑම සැපයක්ම දුකයක්ම මට සන්තෝසයි එයා මේ සතරමා භූතවල සතරමා භූත බවට පත් වෙනවා එයා මේ මාපොළව දිහා බලලා තථාගතයන් වහන්සේ දකිනවා. ධර්මයේ දකිනවා නම් තථාගතයන් වහන්සේ දකිනවා. ධර්මයේ ඇයෙනවා නම් එයාට ඇයෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචන. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට අරියත් මාර්ගයේ යන මේ උත්තමයාට මේ මාපොළොදියා බලනකොට ගස්කොළන් මොකවත් නැතුව වතුර නැතුව මේක විශාලයෙන් වියලි බිමක් වටපත් වෙලා එයා ඒක තුලින් සන්තෝෂ වෙනවා හේතුව එහෙම එකක් තමයි වෙන්න තිබිලා තියෙන්නේ වෙන්න තිබිච්ච දේ යාපත් ලෙස වෙලා තවත් භූමියකට යනකොට සම්පූර්ණයෙන්ම මඩ වෙලා තෙත් වෙලා එහෙනම් මේක මේ විදියට වෙන්න තිබුණා ඒ නිසා ඒක වෙලා එහෙනම් වියලි කලාපයට ද්වේෂ කරන්නෙත් නැහැ තෙත් කලාපයට ලෝභ කරන්නෙත් නෑ. මේ ලෝකේ ලෝභ වෙන්න, ద్వේෂ වෙන්න කලාපයක් නෑ. හැම ස්ථානයකම ඒ ඒ ස්ථානවල ිටපු ජීවින්ගේ මානසික චිත්ත වීති වලට අනුව මෛත්‍රිය වඩපු ගුණ ධර්ම වලට අනුව භාවනා යෝගිව ිටපු ඒ කාල පරිච්ඡේදයට අනුව දුස්සීල වෙලා අකුසල කර්ම කරපු කාලවලට අනුව ඒ ඒ ප්‍රදේශය නිෂ්කලංක ප්‍රදේශය, කලබලකාරී ප්‍රදේශය, කෙත් කලාප, වියලි කලාප, ලෝභ වැඩි, ద్వේෂ වැඩි, මෝහ වැඩි, රාග වැඩි, වෛර වැඩි කියන මට්ටමට ලෝකය වෙනස් වෙලා එහෙනම් මේ ලෝකයේ අපි එක් එක ප්‍රදේශ දිහා බලනකොට ඒ ප්‍රදේශවල තියෙන ස්වභාව ධර්ම, ඒ ප්‍රදේශවල තියෙන ඒ සම්පත්තික දිහා බලනකොට අපට පේනවා මේ ප්‍රදේශයේ ඉඳලා තින්නේ මේ වගේ මිනිස්සු මේ මිනිසුන්ට සාපේක්ෂව මේක මේ විදියට වෙලා එහෙනම් මේ ප්‍රදේශ හිටපු මිනිස්සු ගොඩාක් ගුණයාපත් මිනිස්සු ගොඩාක් මේ මෛත්‍රී සාගත මිනිස්සු ඒ නිසා මේ හැමතැනම උල්පත් හැමතැනම තෙමිලා සීතලයි තෙත් කලාප එහෙනම් මේ ලෝකේ අපට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි දේශයෙන් දේශයට යනවයි කියලා කියන්නෙම අපෙන් ලොකු හඩුවක් තියෙනවා. එහෙනම් අපි වියලි කලාපයක ඉපදුනා නම් ඒකට හේතුව මොකද්ද? Taman ගොඩාක් द्वේෂය වඩලා තියෙනවා, වෛරය වඩලා තියෙනවා, තෘෂ්ණාව වඩලා තියෙනවා, රාගය වඩලා තියෙනවා. ඒ නිසා තමයි වියලි කලාපයක උත්පත්තිය ලැබලා තියෙන්නේ. එහෙනම් අපගේ චරිතය දිහා හොඳට බලන්න පලි නොගත් අවස්ථාවක් තියෙනවද? වෛර නොවෙච්ච අවස්ථාවක් තියෙනවද? රාග ඇති නොවෙච්ච අවස්ථාවක් තියෙනවද? එහෙනම් අපගේ රාගයේ, ద్వේෂයේ, වෛරයේ කියන මේ ಗುಣධර්ම වලින් අපට පේනවා අපි වියලි කලාපයට කොච්චර සුදුසුද කියලා කර්මයට කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ කර්මය දෙන්නේ අපගේ තියෙන ಗುಣධර්ම වලට අනුව උත්පත්තියක් නිසා අපට සුදුසු නැති තැනක උත්පත්තිය ලබන්න බෑ. එනම් බෝධිසත්වරු අනිවාර්යම බෝසත් චර්යාවේ ඉඳගෙන ಗುಣධර්ම වඩන නිසා හිමාලයේ අනිවාර්යම පේන දුරක ඉපදෙනවා. පයින් ගිහිල්ලා හිමාල වනයේට යන්න පුළුවන් තැනක ඉපදෙනවා. ඒකයි අපගේ තථාගත මාබෝසතාණන් වහන්සේ හැම භවයකම හිමාල අඩවියේ ඉපදුනේ හැම ජාතක කතාවක් බලනකොට 550යිම වැඩිම ඉඳලා තින්නේ හිමාල වනයේ තපස් වශයෙන්. ඇයි තපස්වරු ඉන්නේ තපස් වනයේ ද්වේෂ කටින්නේ ඒ විශාල වශයෙන් වියලි කලාපේ. ඒ වගේම තමයි මෛත්‍රී වඩන කට්ටිය ඉන්නේ තෙත් කලාපේ. එහෙනම් ගොඩාක් වචන වලින් මිනිසුන්ට බැනලා කරලා ඒ වගේ වචන වලින් විශාල වශයෙන් මිනිසුන්ට අපාස කළා නම් ගොඩාක් ඉන්නේ වායුව වැඩි සුණාපරන්තවල කිසිම තෙත් ගතියක් නැහැ. නිතර නිතර සුලිසුලන් ඇති වෙනවා. වාතයෙන් විතරයි ඒගොල්ලන්ට වේදනාව ඇති වෙන්නේ. වෙන මොකවත් ඇති වෙන්නේ භූමිකම්පා ඇති වෙන්නේ ජලවැල් ගැලුම් ඇති වෙන්නේ ගින්නේ මොකවත් ප්‍රශ්න නැහැ ඇති වෙන තරමක්ම සුලිසුලම් ප්‍රශ්න තියෙන්නේ එහෙනම් මේ <clears throat> සුණාපරන්තවල ඒ කාන්තාරවල කාන්තාර සුලිසුලම් වලට ගොදුරු වෙලා ඒ මිනිස්සු විනාශ වෙලා යනවා එහෙනම් මේ ලෝකයේ සෑම ප්‍රදේශයක්ම සෑම රටක්ම අරන් බලනකොට අපිට පෑදිලිව පේන කාරණාව තමයි ඒ ඒ මිනිස්සු ඒ ඒ ප්‍රදේශවල වඩන ಗುಣධර්ම වලට අනුව ඒ ප්‍රදේශයේ ස්වභාව ධර්මය වෙනස් වෙලා ඒ ප්‍රදේශවල තිබිච්ච තරංග වලට අනුව ඒ ප්‍රදේශයේ ඇදෙන බවභෝග වෙනස් වෙලා චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙලා ඒ මිනිසුන්ගේ ගති පැවතුම් වෙනස් වෙලා එහෙනම් මේ ලෝකේ මොකවත් අපට හදන්න දෙයක් නැහැ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒ තියෙන දේශයේ මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට සමවැදිලා අපිව අපි ඒ මට්ටමට වෙනස් කරගෙන එතන ජීවත් වෙනවා. මිසක් අපට කිසිම අයිතියක් නැහැ. අපි තෙත් කලාපෙන් ආවේ අපි බොහොම සංවරව කතා කරන්නේ අපි නිවිච්ච කෑම ගන්නේ අපි මේ විදිහට ඇසිරෙන්නේ ඕගොල්ලොත් මෙමෙන්ඩයි කිව්වට ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ල ඉඳලා තින්නේ වියලි කලාපේ ඉපදිලා තින්නේ වියලි කලාපේ වියලි ස්වභාවය ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම පවතිනවා මේ අවබෝධ ඥාණයටපත් උනාම මේ අවබෝධ ප්‍රඥාව තුළ හිඳගෙන මේ ලෝකයේ සෑම තැනම ඒගොල්ලෝ ජීවත් වෙන්න සුදුසු විදියට ඒ තමන්ගේ චිත්තය පවත්වා ගන්නවා වෙනස් කර ගන්නවා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කීරි වනයක වුණත් රාතන් වහන්සේ කෙනෙකුට මාගේ ආර්ය ශ්‍රාවකයෙකුට ඉන්න පුළුවන්. ඇයි කීරි වනයේ කටු ගොඩ ඒ තුන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඇයි කටු තියන්නේ මිනිස්සු ගොඩාක් කටුක ලෙස ජීවත් වෙච්ච නිසා. ගොඩාක් කැනෙන්නේ මේ මිනිස්සුන්ගෙන් තවත් මිනිසුන්ට නිନ୍ଦා අපාස වේදනා පීඩා ඇති වෙච්ච නිසා මිනිසුන්ට දුක් දීලා ගොඩාක් වේදනා දෙන ප්‍රදේශ වලට ගිහින් බලන්න කටුගස් වැඩි, දෙයි ගස් වැඩි, දෙවුල් ගස් වැඩි, නාරං ගස් වැඩි ඒ විදිහට දොඩම් ගස් වැඩි මේ විදිහට ගොඩාක් කටු සහිත ගස් තියෙනවා ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ප්‍රදේශයේ ඔයලා බලන්න මිනිසුන්ට දුක් දෙන ඇනලා වේදනා පීඩා ඇති කරන මිනිස්සු ඉන්න පාලනය කරපු ප්‍රදේශයක් වුණත් විතරයි ඒ ප්‍රදේශයේ කටු හැදෙන්නේ ගොඩාක් මිනිසුන්ට පරාර්ථකාමීව වැඩ කරලා යාපත් ಗುಣධර්ම වල මිනිසුන්ට පීඩ වෙච්ච තැන් වලට ගිහින් බලන්න හැමතැනම උල්පත් තියෙනවා වතුර ගලනවා එහෙනම් අපේ ಗುಣධර්ම තමයි මේ දේශය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්ම තමයි මේ කාලය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්මයේ තමයි දීපය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්මයේ තමයි මාමායා දේවිගේ කුසේ ඉපදෙනවද? එහෙම නැත්නම් ආවල් බැමිණිගේ කුසේ ඉපදෙනවද කියන එක තීරණය කරන්නේ අපගේ ಗುಣධර්ම. එහෙනම් අපගේ අම්මා තාත්තා අසත්පුරුෂය නම් පංචකාමයන්ට වාල් වෙලා දස අකුසල් කරනවා නම් ඒ කියන්නේ අපිත් එහෙම කරපු නිසා තමයි අපි ඒ මව්පියන්ගේ කුසේ ඉපදෙන්නේ අපි බෝසත් චර්යාවල ඉපදිලා අපි ගොඩාක් ಗುಣධර්ම වඩනවා නම් හැම භවෙම තපස් රකින්නවා නම් විශ්වයේ පංචමා භූතවලට මිශ්‍ර වෙලා ඒකේ කොටසක් වශයෙන් ජීවත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම භාවනා යෝගී පියෙක් හම්බෙනවා භාවනා යෝගී මවක් හම්බෙනවා ප්‍රඥාවෙන් ඉහළ කුලවලකින් ඉපදෙනවා ඒකයි අපගේ සිදුවත් කුමරු ඒ බෝසත් චර්යාව තුළ මාමායා දේවිගේ කුසේ ඉපදිලා අපගේ විශාල සැප සම්පත් වලින් ඉපදිච්ච රජ්ජුරුවන්ගේ පුතෙක් වෙලා ඉපදෙනවා. එහෙනම් රජ්ජුරුවන්ට දාව කුමාරයෙක් වෙලා ඉපදෙන්න. එහෙනම් ඒ තරම් සිල්වත් ගුණවත් මෑණියන්ගේ පුතෙක් වෙලා ඉපදෙන්න. ඒ තරම් සැප පාසුවක් එක්ක ජීවත් වෙන්න එයා ගෙනාපු කර්මය තමයි ඒකට මුල්ුනේ. එහෙනම් සුද්ධෝතන රජ්ජුරුවෝ මාමායා දේවී නිකං අම්මා තාත්තා වෙන්නේ නැහැ. එහෙනම් ඒක ලැබෙන්න ඒ කර්මය මුල් වුණා. එහෙනම් අපේ අම්මා තාත්තා කවුද? අපි ඉපදිච්ච ප්‍රදේශය මොකද්ද? කෑවෙබිවේ මොනවද? පුංචි කාලේ ඉඳලා විඳපු දුක් වේදනා කරදර කම්කටොළු දිහා බැලුවාම අපේ පෙර භවයේ චරිත ගැන කවුරුත් අනාගත වාක්‍ය කියන්න ඕනේ නැහැ. ජාතක කතා කියලා කාලෙ ගෙවන්න ඕනේ නැහැ. අපට හිතා ගන්න පුළුවන් අපි මොන විදියටද පෙර භවයේ ජීවත් වෙන්න ඇද්ද? මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න නම් මොන වගේ ජීවිතයක් මගේ තියෙන්න ඇද්ද? මේ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න මොන වගේ අසත්පුරුෂ මිනිසෙක් වෙලා ඉන්න ඇද්ද? මේ වගේ පරිසරය ලැබෙන්න මම මොනතරම් පරිසරයට ආනි කරන්න ඇද්ද? මේ වගේ දුක් විඳින්න මොනතරම් දුක් දෙන්න ඇද්ද? එහෙනම් තම තමන්ගේ ජාතක කතාව තම තමන්ගේ අත්වලින් පෑනෙන් ලියා ගන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම කර්මානුරූපීව වෙන්නේ කර්මානුරූපීව ලැබෙන්නේ කාලයේ දීපේ දේශයේ කුලේ මව කිනක අපි විසින් තෝරන එකක් තීරණය කරන එකක් නෙමෙයි විශ්වය විසින් තෝරලා තීරණය කරලා අපට දෙන එකක් එහෙනම් අපගේ මානසිකත්වය හදා ගන්න ඕනේ කැමැත්තෙන් ඒක බාර අරගෙන ඒකට අනුව ජීවත් වෙන්න එහෙනම් මේ අවබෝධයටපත් වුනාම මේ උත්තරමයා සෑම දෙයක්ම අත්හැරලා කීරිවණේ සන්තෝෂෙන් ඉන්නවා ඇට්ටේරියා වනයේ සන්තෝෂෙන් ඉන්නවා. අඹ උයනේ සන්තෝෂෙන් ඉන්නවා. දුස්සීලියොත් එක්ක ගම්මානේ මැද සන්තෝෂෙන් ඉන්නවා. හේතුව එයා දන්නවා මේ හැම දෙයක්ම කර්මානුරූපීව වෙන්නේ. මට වෙනස් කරන්න මේ ලෝකෙ මොකවත් නැහැ. කර්මය විසින් මාව වෙනස් කරනවා මිසක් කියලා එයා සන්තෝෂයෙන් ಗುಣධර්ම වඩනකොට එයාගේ කර්මය ඉවර වෙගෙන යනකොට එකපාරට සුන්දර පරිසරයක් ලැබිලා උදකලා ජීවිතයක් ලැබිලා ආර්ය උත්තමයන්ගේ ආශිර්වාදය ලැබිලා ආශ්‍රය ලැබිලා ගිහිල්ලා එයා පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු සිදු වෙලා නිමා වෙලා යනවා. එහෙනම් කර්මය තමයි අපට ස්ථානය දෙන්න ඕනේ. කාලයේ දීපේ දේශේ කුලේ මම තීරණය කරන්න ඕනේ. අපට ඕන විදියට ඒක තීරණය කරන්න ගියොත් වෙනස් කරන්න ගියොත් කවදාවත් මේ ලෝකයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් උදකලා හොයන කෙනා කලබල වෙච්ච කෙනෙක් නේ. කලබල වෙච්ච නිසානේ ආ උදකලා හොයන්නේ. එහෙනම් උදකලා හොයලා එතනට ගියාට පස්සේ කලබලකාරීත්වයේ නිවලා නැති නිසා, සංසුම්භාවය හදලා නැති නිසා එයාට ඒ නිෂ්කලංකභාවය තුලත් කලබලකාරීත්වය දැනෙනවා. ඇයි? සිත තාම කලබල නිසා. නාම රූප වලින් ප්‍රශ්න තියෙනවා නම් එයා නාම රූප නැති තිත්ත කරවලට ගියාම මේ කරවලත් කළු පාට රූපයක් වශයෙන් නාමයක් වශයෙන් පේනකොට එතනත් එයා කලබල වෙනවා මොකවත් නැති තැනත් ප්‍රශ්නයක් ඇති වෙලා ඇයි කළුවර තියෙන කළු පාට කියන එක රූපයක් නෙමෙයිද ඒ කළු පාට කියන එක නාමයක් නෙමෙයිද එහෙනම් නාම රූප වලින් මේ ලෝකේ කොහෙවත් බේරිලා ඉන්න බෑ කලබල වෙච්ච කෙනෙකුට මේ ලෝකේ මොනතරම් සුන්දර නිස්කලංක ප්‍රදේශයට ගියත් සිත කලබලකාරීත්වෙ මිදලා නැති නිසා ඒ සුන්දර ප්‍රදේශය තුලත් එයාට කලබලකාරීත්වය තියෙනවා ඒක එයාට දැනෙනවා එහෙනම් මේ ලෝකයේ කාලේ දීපේ දේශයේ කුලේ මව අප විසින් තීරණය කළ නොයුතුයි විශ්වය විසින් තීරණය කළ යුතුයි අපගේ කර්මයේ තීරණය කරලා ඒක ලබා දිය යුතුයි කියන මේ ධර්මතාවයට සමවැදිලා එයා සතරමා භූතය තුළ නිස්සබ්ද වෙනවා කටු ගොඩ පිරීලා ඇක්ටේරියා වනය කීරි වනය ඒතයා සන්තෝෂයෙන් කටුත් එක්ක ජීවත් වෙනවා ඒ කටු පවා එයාට ලස්සන වනයක් බවට පත් වෙලා පුළුන් ගොඩක් බවට පත් වෙලා ඒක යට මාර්ගඵල නිවන් අවබෝධයට අදාළ කමඨාම් බවට පත් වෙලා එහෙනම් මේ මානසිකත්වය ඇදුනාම මේ ලෝකයේ කර්ම නිර්මාණය කරගන්න නැතුව කර්ම ගෙවිලා යන්න ඇරලා ඕනම විදියකට අපට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඒ කියන්නේ එයා කවුද අරියත් ඵලයටපත් වෙච්ච ආර්ය උත්තමයෙක් එහෙනම් අපගේ ජීවිතය අපට මේ විදියට කමටාම් වඩලා අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් කරගන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස තුල දිග උස්ම කෙටි උස්ම කියන මේ කමඨාන අපි වඩනකොට මේ විදියට මේ සෑම කාරණාවක්ම අවබෝධ වෙලා මේ පවතිනා හැම දෙයක්ම මා පොළව දීර්ඝ කාලිනව පේනවා ගස් කොළන් දීර්ඝ කාලිනව පේනවා අපගේ සිවුර අවුරුදු 10ක් විතර දීර්ඝ කාලිනව පේනවා පාත්‍රයේ පිරිනිවන් පානකම් අපට පේනවා. එහෙනම් මේවා එකක්වත් කෙටි කරන්න බෑ. කෙටි කරන්න පුළුවන් කියලා අපි ඊතුවට කෙටි වෙන්නේත් නැහැ. එහෙනම් මේ ලෝකේ සෑම ප්‍රශ්නයක්ම දීර්ඝ කාලව පවතින ප්‍රශ්න හොඳම දේ තමයි මේ හැම දෙයකම සමවැදිලා කර්මානුරූපීව දීර්ඝ කාලනව පේනවා කර්මානුරූපීව කෙටි කාලෙන්න පේනවා කර්මානුරූපීව ඇති වෙලා නැති වෙලා යනවා මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න මට අයිතියක් නැහැ කර්මය විසින් වෙනස් කරනවා ඒක භුක්ති විඳින්න විතරයි මට අයිතිය තියෙන්නේ මේ කමඨාන මේ විදියට වඩනවා මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා අපගේ ජීවිතයේ කර්ම ඉවර වෙලා අඟුලිමාල නැවතුණා වාගේ තථාගතයන් වහන්සේ නැවතුණා වාගේ මේ මිනිසත් භවයේ අපටත් නවතින්න පුළුවන් එහෙනම් මේ කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ ශ්‍රේෂ්ඨ කමඨාන කරගෙන අපගේ ලබාපු මිනිසත් භවයේ අවසාන ධර්ම දේශනාව බවට පත් කරගෙන මේ කමඨාන වඩන්නට ඕනේ මේ භාවනාව සිදු කරන්නට ඕනේ ඒ තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුල දීර්ඝ උස්ම කෙටි උස්ම කියන කමඨාන අපගේ නිර්වාණ පණිවිඩය අපි සජ්ජායනා කරන අවසාන මංගල ධම්මපදය එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ ධර්ම දේශනාව අද හිඳලා අපි සෑම තප්පරයක් ගානේ වඩලා මේ ලබාපු මිනිසත් භවය තුල වැඩනිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවමු අපගේ පරිණිර්වාණය මේ කමඨාන තුලින් සිද්ධ වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි